අතිගරු පූජනීය මූලාසනස්ස මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරේ ඒ පින්වත් ජනාධිපති නීතිඥ ආකර සමරසේකර මෙතුමානම් ප්‍රධාන තම මාතාව දරු කිරිස මේ ඥාති මිත්‍ර හැම දෙනා මිත්කාසු වෙලා ගොඩනගා ගන්නා ලද මේ අභිනව කුටි සේනාසනය සතර දිගින් පැමිණි නොපැමිණි සුපේසල ශික්ෂාකාමී යෝගාවචර මහා සංඝ රත්නයේ වෙත සංඝ සතුට පූජා කිරීමටයි දැන් සූදානම් වන්නේ මේ වෙලාවේ අපේ සිතේ පහළ කරගන්නට ඕනේ අවුරුදු 2593ක් තිස්සේ මෙතෙක් කල පහළ වූද මතු අනාගතයේ අවුරුදු 5000 පිරිනැතුරු පහළවන්නා වූද තුන් කාලයටයි අනන්ත ගුණ ඇති අනන්ත සංඛ්‍යා ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයටයි මේ වස්තුව පූජා කරන්නේ මේ කුටි සේනාසන පූජාවෙහි පරමාර්ථයේ සම්බුද්ධ ශාසනයෙහි සීල සමාධි ප්‍රඥා ගුණ පෝෂණය කරන වඩන සමත විපස්සනා භාවනා වැඩන ධර්මාඥාන භාවනාඥාන වඩන සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට ඒ උත්තරීතර ලෞකික ලෝකෝත්තර විශාස විශේෂාදි ගමයන් සාක්ෂාත් කර ගැනීමට උපකාරී වීම පිණිසයි මේ කුටි සෙනසුන සකස් කළ පූජා කරන්නේ. ඒක නිසා දැන් මේ මූලාසනත් වැඩෙන්නේ ශ්‍රී කල්යාණී යෝගාසන සංස්ථාවේ මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේ කල්යතු අද මේ දිනේට වඩිනවා කියලා නියමයක් තිබුණේ නැතත් අද මේ පින්කම කරනසේ පින්වත් සමරසේකර මෞඛ්‍ය දෙකල ඇතුළු සෑම දෙනාගේ පුණ්‍ය භාග්ය නිසාම අද මේ මූලාසනස්සේ වඩා හිඳුවාගෙන මේ පූජා සිද්ධ කරන් ලැබීම විශාල පුණ්‍ය ලාභයක් පුණ්‍ය භාග්‍යයක් කියලා අපි සන්තෝෂයෙන් සිහිපත් කරමු. ඒකම මේ ස්ථානයේහි සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා 89කට ආසන්න පිරිසක් කුටි සෙනසුන් වල වැඩ ඉඳගෙන නිවන් මඟ ගමන් කරනවා. ඒ මේ නිවන් මඟ ගමන් කරන්නා වූද මතු ඉදිරියට මේ පැමිණෙන්නා වූද ලජ්ජේ සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ඥාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා බල වඩමින් විදර්ශනා ඥාන වඩමින් කෙලසුන් ජයගෙන මඟඵල නිවන් සුව ලබනු පිණිස අප මේ පූජා කරන ආවාස පූජාව සෙවණක් වේවා උපකාර වේවා ප්‍රත්‍ය වේවා කියන මෛත්‍රියත් පහළ කරගන්න අතරතේ සම්්‍යක් මාර්ගයට පිලිසන් බැවි සුපතිපන්න ගුණ සමන්වාගත වූ අස්කාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ මේ ආවාස කුටිය පූජා වේවා එජු මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න ගුණ සමන්වාගත අස්කාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ මේ ආවාස කුටිය පූජා වේවා නිර්වාණගාමිනී ප්‍රතිපදාට පිළිපන් බැලින් ඥාය ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාස කුටිය පූජා වේවා ගරු කටයුතු මාර්ගයට පිළිපන් බැවින් ආදිවංශ ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාසයේ පූජා වේවා යදුන් සිය දහස් ගණන් දුර සිට සැමින කරන පූජාවන්ද මහත්ඵල කරගෙන දැරින් ආහුණේය ගුණ සමාන් නාගත අස්කාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාස කුටිය පූජා වේවා ආගන්තුක සත්කාරයන්ද මහත්ඵල කරගෙන දැරින් පාහුණේය ගුණ සමාන් නාගත අස්කාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාස කුටිය පූජා වේවා දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනයේ කුණසමන් වාගත අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා දොස් නගා වැඳීමෙන් පවා නොවේ ලෝසුරා සම්පත් ගෙන දෙන බැවින් අංජලි කරණීය ගුණසමන් වාගත අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා දෙවියන් මනුෂ්‍යයන් සෑත සමස්ත ලෝකයාට නොවේ ලෝසුරා සෝපනිසේ හේතු වෙන උතුම් පින් කෙසක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ ඇති අස්කාරි කුජල මහා සංඝ රත්නයේත මේ ආවාස සෙනසුන පූජා වේවා මේ ආවාස සෙනසුන පරිහරණය කිරීමේදී පරිහරණය කරන සිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සීතලෙන් වන පීඩා වලකීවා උණුසුමින් වන පීඩා වලකීවා නැසි මඳුරුවන්ගෙන් අවුයෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් සතුන් සර්පයන්ගෙන් සද සුලං මේ ඡන්ද මාරුතයෙන් සිදුවන විපත්ති පීඩා වලකීවා මේ ස්ථානයේ තබන තබන පියවරක් ගානේ ඒ සිල්ලුතුන් වහන්සේලාගේ සිතේ සමාධිය වැඩේවා විපස්සනා ඥාන වැඩේවා එවාගේම මේ සේනාසනයේ තුලදීම නලබෝ ධ්‍යාන ලබත්වා ලබෝ ධ්‍යාන වැඩෙත්වා නලබෝ විපස්සනා ඥාන ලබත්වා ලබෝ විපස්සනා ඥාන වැඩෙත්වා මේ ආවාස කුටියේදීම සැලසුන්නසා සතර මඟ සතර ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව ලබත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ තම තමා හදා වඩා සබා පරිලෝකයේ මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී සියලු ඥාතීන්ට අමා මහ නිවන් සුව පිණිස පවතිවා ආරක්ෂක දෙවි දේවතා මනුල්ල මෙසින් අනුමෝදන් වේ දිව්‍යමය ආයු වර්ණ සැප බලයි ස්වරෙන් වැඩෙත්වා එවාගේම සම්බුද්ධ සසුනට බෞද්ධ ජනතාවට මහ සංගරුවනට මේ පින්වත් සමතද දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතුන් බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා හිතා හිතන දා සෑම සත්නෙත නොවේ ලෝතුරා සෝපනිත පවතිවා තම සමානන්තද මේ කුසල ධර්මයන්ගේ ශක්තිය මෙලෝ වශයෙන් සකලාන්තරාය ਸਰවෝපද්‍රවයන්ගෙන් තොරව ආයු වර්ණ සත බල ප්‍රඥා විදිනින් සීල සමාධි ප්‍රඥා තීරසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් මෙලව ජයගෙන සරලව ජයගෙන සතර ජයගෙන කෙලසෙන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු සසුනේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමාම නිවන් සෝ පිණිස හේතු වේවා වාසනාව වේවා කියන සංකල්පනා සිතේ දරාගෙන පැන් වඩමින් ස්වාමින් වහන්සේගේ අතට පැන් වඩමින් දාසාවකියා සංඝ සතුවට පූජා කරමු. මේ භාජනයෙන් හිත ගන්න මුත්‍රි දේවි. ඔසල අල්ලලා. මේකත් එනවා. නෑ නෑ. කොහොමද අපිට කිච්චු කරන්නේ? තාම තාම සාකච්ඡා වෙන පහසි කියන්න මං කියන වාක්‍යය ඕකාශමයං බන්තේ ඉමං සේනාසනං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර ධික් මහා සංඝස්සේ යථා සුතං පරිභෝගත්තායේ නියාතේන ဒုတိယံ මයං බන්තේ ඉමං සේනාසනං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගත්ථාය නියාතේන සත්‍යං කිමයං බන්තේ ඉමං සේනාසනං ආගතානාගතස්සේ සාතුද්දේශස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගත්තායේ නියතේන අවසර ස්වාමීන් වහන්සේ මෙම සේනාසනයේ සසර දිගින් පැමිණි නොපැමිණි සුපේසල ශික්ෂාකාමී යෝගාවචර මහා සංඝරත්නයට සැප විහරණ පිණිස සංඝ සතු කොට පූජා කරමු පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදු සාදු වේලාවේ සමනින් සිටි පුණ්‍යානුමෝදනාවයි නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සීතං උන්හං පටිහන්ති තතෝ ආලමිගානිකේ තිරින්සපේ චමකසේ සිසිරේ චාපි මුත්තියෝ සතෝ වාසසකේ ඝෝරේ සංඝාතේ පටිහඤ්ඤති නේනත්තං ච සුඛත්තං ච ජායිසුං ච විපස්සිතුං විහාරදානං සංඝස්සේ අග්ගං බුද්දේන වන්නිතං තත්මාහි පන්දිසෝ කෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යානේකාරයේ රම්මේ වාසයෙත්ත බහුස්සුතේ තේසං අන්නං ච පානං ච වත්තසේනාසනානි ච දදේය උජු භූතේසු විප්පසන්නේන චේතසා හේතස්ස ධම්මං දේසින්ති සම්බ දුක්ඛාපනුදනං යංසෝ ධම්මං ඉදං ආයේ පරිනිම්බාති අනසෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් දෙවෙනි වසරේදී සවැත් නුවර ජේතවන මහා විහාර පූජෝත්සවයේදී දේශනා කළ අනුමෝදනා ගාථා කියලයි මේ කියුණේ විනය පිටකයේදී සුල්ලවග්ගපාලයේ සේනාසන ඛණ්ඩකේ මේ දේශනේ සඳහන් වෙනවා. තව සූත්‍රාන්ත පිටකයේ තියෙනවා. මේ දේශනාවේ පැහැදිලිව තියෙනවා සේනාසනයක් පිරිනැමීමෙන් පරිහරණය කරන භික්ෂු සංඝයා වහන්සේට ලැබෙන ආනිසංස 13ක් කියවෙනවා. මේ ආනිසංස 13ම භික්ෂුන් වහන්සේට දැඩෙන බැවින් මේ පරිත්‍යාග කරන සේනාසන දායක පින්නතුන් ලැබෙන ආනිසංසද අති මහත් බව මේ දේශනාවේ සඳහන් වෙනවා. මේ ගාථාවේ තේරුම මෙහිමයි. සීතං උන්හම් පටිහන්ති. දෙනතුණක් පරිහරණය කිරීමේදී සීතලෙන් වෙන පීඩා වළකිනවා. කුණුසුමින් වෙන පීඩා වළකිනවා. අතෝ වාලනිගානිති. නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා. සිරින් සතේච මකසේ හිරිසතේ කියන්නේ බඩගාන සර්පයන්ගෙන් වෙන පීඩා වළකිනවා. මක්කසේ මඳුරුවන්ගෙන් වෙන පීඩා වළකිනවා. සිසිරේ හිණිදෑමෙන් වෙන පීඩා වළකිනවා. හිණ වැටීමෙන් වෙන පීඩා වළකිනවා. වුද්ධියෝ වර්ෂාපතනෙන් වෙන පීඩා වළකිනවා. සතෝ වාදාතකේ ഘോരේ සංජාතේ පටිහඤ්ඤති. ඒ වගේම දැඩි සුනිමින් වෙන පීඩා වළකිනවා. දැඩි අවුලක් වෙන පීඩා වළකිනවා. මේනස්සන්ට සුඛස්සන්ට එවාගෙම විවේකීව සීලය රැක ගැනීමට උපකාරී වෙනවා සුඛස්සන්ට කායික මානසික විවේක සුවය පිණිස හේතු වෙනවා යහිතුන්ට සමත භාවනා වැඩිවීමට හේතු වෙනවා යම් විපස්සිතුන් විපස්සනා භාවනා වැඩිවීමට හේතු වෙනවා මෙතන කරුණ 13ක් තියෙනවා මේ 13න් 9ක්ම ප්‍රතික්ෂේප වීමේ ආනිසංස 9ක් ඒ කියන්නේ පට ඇලි අපහසුතා මග අරවාලීමේ ආනිසංස නමයක් තියෙනවා. සමිනිය යුතු ආනිසංස හතරක් මෙතන තියෙනවා. ලේනත් සංච සුඛත් සංච ජායසුං විපස්සසුං කියන හතරේ සමිනිය යුතු ආනිසංස හතරයි. ප්‍රතික්ෂේප කළ යුතු ආනිසංස නමයයි. ඒවා එකක් එකක් ගානේ සේනාසනේ පරිහරණයේදී ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ මේ සෙනසුන පරිහරණය කරන්නේ අර දොරකඩින් ඇතුල් වෙනකොටම ප්‍රතිවේක්ෂා කරගෙනයි. ප්‍රතිවේක්ෂාව කියන්නේ භාවනාවක්. පටිසංකායෝනිසෝ තේනාසනම් පටිසේවාමි. යාවදේන සීකස්ස ප්‍රතිඝාතාය, උන්නාස්ස ප්‍රතිඝාතාය, දන්ස මකස වාතාතප සිරින්සප සම්පස්සානම් ප්‍රතිඝාතාය යාවදේ උතුපරිසේ විනෝදනම් පටිසල්ලානාරාමත්තං කියන වදන්තිය හැටියට පාලි භාෂාවෙන් සමාත සිංහල භාෂාවෙන් Taman දන්න වචනෙන් ප්‍රතිවේක්ෂා කරගන්නවා. ඒකේ තේරුම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සාමි පරිභෝගයෙන් පරිභෝග කරන ලද සසු ආර්යයන් වහන්සේලා දායජ්‍ය පරිභෝගයෙන් පරිභෝග කරන ලද මේ සෙනසුන සීනුවණින් සලකා තණ්හා දික්ඛමානියට නොඇති දායජ්‍ය පරිභෝගයට අනුලොම් වනසේ සීනුවණින් සලකා පිළිගනිමි පරිහරණය කරමි යාවදේව සීතස්ස පටිඝාතාය සීතලෙන් වෙන පීඩා වැළැක්වීම පිණිසද උල්ලාස්ස පටිඝාතාය උණුසුමින් වෙන පීඩා වැළැක්වීම පිණිසද දංශ මකස වාත ආතප දහලේ ගුණ මත් නැස්සංගෙන් වෙන පීඩා වැළැක්වීම පිණිසද මඳුරුවන්ගෙන් වෙන පීඩා වැළැක්වීම පිණිස එවැගේම දැඩි සුළඟින් වෙන පීඩා වැළැක්වීම පිණිසද දැඩි අවරාස්මින් වෙන පීඩා වැළැක්වීම පිණිසද සිරින් සප සම්පස්සානයි දලඹුවන්ගෙන් සතුන් සර්පයන්ගෙන් එන පීඩා වැළැක්වීම පිණිසද පරිහරණය කරමි. යාවදේව උතුපරිස්සය විනෝදනම් ඒකාන්තයෙන්ම අයහපත් කාල ගුණයෙන් අයහපත් ඉරිතු ගුණයෙන් වැළකීගෙන පටිසල්ලානාරාමත්තං චිත්ත භාවනා සමාධි භාවනා විපස්සනා භාවනා පිණිස පරිහරණය කරමි කියලා ප්‍රයෝජනේ සැලකෙනවා. ඊළඟට 10 වශයෙන් හිතෙනවා යථාපච්චයන් පවස්සමානානි ධාතුමත්සනේ වේතානි යදිදං සේනාසනානි මේ සේනාසනය සත්‍යයේ පුජ්‍යලයක් නොවේ ධාතු මාත්‍රයේකි සතුට බුඤ්ජකෝච පුද්ගලෝ ධාතු මාත්‍රකෝ නිස්සත්ෝ නිජීවෝ ශුන්‍යෝ මේ සෙනසුන පරිහරණය කරන ආත්ම භාවයේද සත්‍යයේ පුජ්‍යලයක් ආත්මයක් නොවේ ධාතු මාත්‍රයක් කියලා ධාතු වශයෙන් හිතෙනවා ඊළඟට මේක පිළිකුල් වශයෙන් හිතෙනවා එතකොට සබ්බානි පනීමානි සේනාසනානි අධිගොච්ඡනීයානි මේ සෙනසුන් සියල්ලම පරිහරණය කරන්න ප්‍රථමයෙන් පිරිසුදුයි. ඉමම් පූතිකායම් පත්වා කිවිය දිවිච්ඡනීයානි ජායන්ති. මේ මගේ දෙතිස් කුණපේ නැමැති සුකුණු ශරීරය සම්බන්ධ වීමෙන් වැළඳ ගැනීමෙන් මේ සෙනසුන කිලකව බවට පිළිකුල් බවටපත් වෙනවා. එතකොට මේ ප්‍රතිවේක්ෂාවෙන් කෙරෙන්නේ තණ්හාවක් මාන්නයක්, දික්තියක් ඇති නොවන කෙනෙක්යි. මෙහි පරිහරණය කිරීමේ ආනිසංස වාක්‍යයෙන් ප්‍රයෝජන සැලකනකොට සංහාවක් නැහැ. ධාතු වාක්‍යයෙන් මෙනෙහි කරනකොට නිසදිතු වාක්‍යයෙන් ආත්ම දෘෂ්ටි එන්නේ නැහැ. පිළිකුල් වාක්‍යයෙන් මෙනෙහි කරනකොට මාන්නයක් එන්නේ නැහැ. එතකොට උන්වහන්සේ කෙනසුන්ට ඇතුළු වෙන්නේ කුසල් සිතින්. මානසිකාර සිතින්, යෝනිසෝ මානසිකාර සිතින්, භාවනා සිතින්. තුරුන්වාසේ තබන තබන පීවරක් ගානේ සතෝ සම්ප්‍රජානකාරීව මේ සෙනසුන පරිහරණය කිරීමේදී උනාසයට ආනිසංස 13ම සෙනසුන තුලදී ලැබෙනවා. ඒ ආනිසංස 13 පිළිපිට කරගෙන උන්වහන්සේ නිදා ගන්නවා නෙමෙයි. නිදාගෙන හිටිය සමාත නිින්දෙන් අවදි වෙලා බලනකොට වටපිටා පෙනෙන්නේ මේ ගස්වැල්, කුඩා සතුන්, එවාගෙම වනාන්තර ස්වභාවයක්. ඒ දකින්න කොට හිතෙනවා මම මොකද නිමිතෙන් ආවේ? මෙතෙන් ආවේ ඉඳා ගන්න නෙමෙයිනේ. සදහවතුන්ගේ සිව්පසේ පරිහරණය කරමින් මත්මෙන් දෙන්න ආවේ මගේ හිතේ කෙලෙසුන් යටපත් කරගෙන මඟපර නිවන් සුව ලබන්න නේද කියලා පරියන්යෙන් වාඩි වෙනවා. සීලය වර්ජින කරනවා, සීලයෙන් සෝමනස් ඇති කරගෙන සමත භාවනා විපස්සනා භාවනාවට හැරෙනවා. සමාධියේ සිටේ බලවත් උද්‍යෝගයෙන් පටන් ගන්නා බැවින් ධ්‍යාන සමාපatti විපස්සනා ඥාන පහළ කරගන්න සමර්ථ වෙනවා. ඒක නිසා මේ සැලසුන පරිහරණය භික්ෂූන් වහන්සේට සැලසුම් ජය ගැනීම නැමැති මහා යුද්ධයකින් සතනකින් ජයග්‍රහණය කරන්න හේතු වෙන යුද කඳ උරක් ජය භූමියක් කියලා හිතන්නට පුළුවන්. ඒක නිසා මේ සැලසුම් පූජාවේ ආනිසංස මෙහෙම 13ක් භික්ෂු සංඝයා වහන්සේට ලැබෙන බැවින් පරිත්‍යාසනේ පින්නතුන්ගේ සසර ගමනේදී නිවන් දකින්න තුරු මේ ආනිසංස සියවර දහස්වර ලක්ෂ වාර කෝටි වාර අසංඛේ වාර ලැබෙන්න පටන් ගන්නවා. සතර ගමනේදී සීතලෙන් එන පීඩාවක් නොවි යනවා. උෂ්ණෙන් පීඩාවක් නොවි යනවා. නැති මඳුරුවන්ගෙන් පීඩා නොවි යනවා. නපුරු සතුන්ගෙන් පීඩා නොවි යනවා. සර්පයන්ගෙන් පීඩාවක් නොවි යනවා. දලබුවන්ගෙන් පීඩාවක් නොවි යනවා. ගස්යෙන් පින්නෙන් අවුෙන් සුලඟින් පීඩාවක් නොවි යනවා. එවාගෙම නිතරම සමාජ අවශ්‍ය සම්පන්න ලැබෙන්නේ හේතුවක් වෙනවා. ඒ වගේම සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න පහසුකම් සැලසෙනවා. සමාත එක මාසලකදී මඟඵල නිවන් ලබන්න දෙක හේතු වාසනා වෙනවා. අර හැමදාම පින් වැඩෙන පින්කම් හයක් බුද්ධ ශාසනයේ සඳහන් වෙලා තියෙනවා. ආරාම රූපවන රූපායේ ජනසේතු කාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයං මේ ගාථාවෙන් සඳහන් වෙනවා කර්ම හයක් ආරාම රෝපා ඒ කියන්නේ පුෂ්පාරාම පලාරාම කියලා වනාන්තර රෝපණයක් තියෙනවා. දෙඩි හට ගන්නා ගස් වැවීම, මල් හට ගන්නා ගස් වැවීම. මේක ආරාම රූප. එවන පිණිස ගස් වැවීම, එවාගෙම දැව පිණිස ගස් වැවීම වන රූපා. යේජන සේතුකාරකා ඒ දනු පාලංහා මං මාවා සකස් කිරීම. එවාගෙම පපංච උදපානංච බොනතෙන් ගින් හදාගනිය හදාදීම. ඥාන සම්පකුණු සකස් කර දීම. එවාගේ ඒ දදන්ති උපස්සයන් ආවාසයක් කුටියක් පූජා කර ගැනීම. ධම්මතා සීල සම්පන්න තේජනා සංගාමිනෝ. ඒ ධර්මයේ හැසිරෙන සීල සම්පන්න ඒ පින්නතුන් ඒකාන්තයෙන් සුගතියට යනවා. ඒ අත්යන්ද සදා පුණ්‍යං පවද්දක හැමදාම මේ පිනේ ආනිසංස වැඩිනවා. මුලින් වැඩි හිතේ පූජනීය මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේගෙන් කියවුණා මේ පින්කමට මේ අතපැන් වදනකොටම සමාජ දෙවොල උදව් වියමම් පහළ වෙනවා කියලා. එන්න සිදුවීම් කියනවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැස් නුවර සිටියා නන්දිය කියලා දානපතියෙක්. බොහෝම සදාවත් දාන ප්‍රතියේ දෙලදාමින් ධනෝපානය කරන gedara දන් වැටක් දිගුවට පැවැත්වෙනවා. එවා වගේම භික්ෂුන් වහන්සේලාට බොහෝ සෙයින් උපස්ථාන කරමින් සිටියා. එතුමා ඇදුවා සතර දිනින් වඩන සංඝයාට සූර්යශාලාවක්. සිවුරස් ශාලාවක් යන හතරක් ගොඩනැගිල්ලක්. මේ ශාලාවට බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වැඩම කරවාගෙන සංවදා සංඝසතුවට පූජා කරන වෙලාවේ දෙව්ලොව කෞතිසා භවනයේ තිස්සුදුන් සංවිමනක් පහළ වුණා. අනද මේ මුගලන් මහ රහතන් වහන්සේ දේවචාරිකාවේ වඩින්දි මේක දැකලා දෙවියන්ගෙන් එනවා කාගෙද මේ දිව්‍ය විමාන මේ තේසක මංගල කොට මේක තිබුණේ නැහැ මෙතන ඉතින් දෙවි දේවතාවෝ කිව්වා ස්වාමීනි මේක තව දෙව්ලොව උපන්නේ නැති මනුෂ්‍ය ලෝකේ කුසල කරන නන්දි උපාසකතුමා උදෙස පහළ වුණේ. එතුමා සිවුරක් ශාලා පූජා කරනකොට මේක මේ පහළවන ඉක්මනින් එන්නේ කියන්නේ මේ මනුෂ්‍ය ශරීරය කියන්නේ මැටි බඳුනක් කියන්නේ මනුෂ්‍ය ශරීරය අත්හැර දාලා සම්බන්ධනක් කියන්නේ මේ දේවාත්මයට එන්නේ කියන්නේ කියලා පණිවිඩ කිව්වා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා පණිවිඩ මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළ විට දේශනාවක් කළා හරියට දුර ගමනක් ගිහින් විදේශ ගමනකට ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා බොහෝ ධන දාන්නේ රැස් කරගෙන යම්කිසි ඥාතිවරයෙක් සිය ගමට එනකොට ගමේ නෑදෑයෝ පුදුම විදියට ගම සරසලා මාත් උත්සව ශ්‍රියාවෙන් පිළිගන්නවා. ඒ වගේ පින්කම් කරනකොට පින්කම් නැමැතිනේ නෑදෑයෝ සසර ගමනේදී මතු භවයන්ෙහිදී පුණ්‍ය නැමැති හේනාව ඇවිල්ලා පිළිගන්නවා කියන එක පාදා දෙමින් ධර්ම දේශනාවක් කළා. ඒක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ සඳහන් වෙනවා විහාර දානං සංඝාස අග්ගම් බුද්ධේන දේශිතං විහාර දානේන අග්‍රවෝ පරිත්‍යාගය තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්ථ මත්තනෝ එනිසා ඥානවන්තයා තමාට හිතසෝ පිණිස විහාරේ කාර්යයේ රම්මේ වාසයෙත් බහුසුති තමාට සුදුසු තැන්නේ සමනීය හේවා සිත් සතුටු වෙන සිතට සැලසෙල්ල දෙන ආවාස ගොඩනැගිලි කළ යුතුයි. වාසයට බහොස්සුති එහිනා අධිගම බහොස්සුත ආගම බහොස්සුත කියන උතුමන් වාසය කරවිය යුතුයි. තේසං අන්නංච පානංච වත්තසේනාසනානිච උනාසේලාට කීවර පින්දපාත සේනාසන ගිලානක් ප්‍රත්‍යයෙන් සංග්‍රහ කළ යුතුයි. තේසස් තේසස් ධම්මං දේශෙන්ති සම්බ දුක්ඛා පනෝදනා ඒ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ දුකින් අත මිදෙනු පිණිස ධර්ම දේශනා කරනවා. යන්සෝ ධම්මං ඉදාඤ්ඤායේ පරිනිබ්බාති අනාසවෝ ඒ ධර්මයේ දැනගත් දානපතේතුමා කෙලෙසුන් නැසා මඟඵල නිවන් සෝයෙන් සැලසෙනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. පින්නතුන් අහලා ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ කළේ කුටිසේනාසන පූජාවක් ගැන. ඒ කියන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදු සසුනේදී ජෝතිපාල මානෝක නමින් සිට මහා උගත් ධනවත් කීර්තිමත් පඬිවරයෙක්ව සිටිද්දී ගටිකාඩ කුම්භකාරතුමාගේ සහායෙන් බුදු සාමල පැරියත් බණ අසලා පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන මතු බුදු වෙන බාට ඉවරණ ලැබුවා. නැවත වරක් ඒ බුදු සමය ඇති කාලයේම මනුලෝ උපන්නා. ජනපදයේක පිටිසර ජනපදයේක සිටුවරේ කියලා උපන්නා. මේ සිටුවරයා තරුණ වයසේදී අමුදරුවන් පෝෂණය කරන තරුණ වයසේදී තමන්ගේ පැරණි මාලිගාවට අලුත් දැව සපයාගෙන එන්න වනාන්තරයට ගියා. හොඳ දැව සොයාගෙන පස්සේ වඩම අතුරුෙක් කරන ගිහිල්ලා දැව කපාගෙන එන්නේ. මේ අනුකට දැක්කා අරණ්‍ය වාසයේ භික්ෂූන් වහන්සේ නමක් සුපිලි සංඝ ඇඳ පෙරවාගෙන පින්දපාත වඩනවා දැක්කා. කවදත් සිල්වතුන් දැකීමෙන් පහගෙන සිත් ඇති මේ බෝසත් උතුමාට මේක පුදුම ප්‍රසාදයකට හේතුවක් වුණා. බලාණී කියා වඩින තුරු මේ ස්වාමීන් වහන්සේ පියමන් වෙලා ගම්පලාකට පිටත් වුණාට පස්සේ මේ අඩිපාර දිගේ ඇත්තේ කැලයට ගියා. කොතනද මේ වැඩෙන්නේ කියලා බලන්න බැලුවම ගහක් මුලින් ඉඳලා තියෙනවා. කුටියක් නෑ, පන්සලක් නෑ, ගල්ලෙනක් නෑ. මෙතුමා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේත් අතුවාගේ කෙනෙක්. මේ ස්වාමින් වහන්සේටත් අපට වාගේ මාළිගාවක් හදාගෙන හොඳ සේවක සේවිකාවන් අමුදරුවන් රන්දිදී මුතුමැණික් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. එසේ නමුත් මේ සියල්ලෙන් වෙන් වෙලා කතාවතක් හැඳ පෙරවාගෙන මේ වනගත මෙති මඳුරු කේද අවැස සුලං විසකුරු සර්පාදීන්ගේ පවා පීඩා විඳිමින් මේ සතුන් පිළිවෙත් පුරන්නේ මුන්වහන්සේගේ තියෙන නෛෂ්ක්‍රාම්‍ය අභ්‍යාසය නිසායි. මෙවැනි උතුමන් දුක කාර්මිය කොට මහා පිනක් කියලා තමන් ගිය ගමන නවත්තලා ඒ යඩහිතිය ගහ කිට්ටුවේ කුඩා කුටියක් ඇදුවා. පන්සලක් ඇදුවා. ඒකෙන් ලී කපලා ලී හිතවලා කැලෑවෙන්ම කුඩින් කපලා වහලක් හදලා වහලට තනකොළ <clears throat> එරිලි කරලා වටේට දව වලින්ම ආවරණය කරලා කුඩා දව වලින්ම ඇඳක් ඇටේට මැස්සක් හදලා මේවා හදුවක් කෙනෙක් කෙනෙකුව. කැලේ ලී දඬු තියනවා වැල් තියනවා ඒවෙන් තමයි දෙන්නේ. ස්වාමීන් වහන්සේ ගමේ පිරිසුදා වළඳලා ඉර අවර වුණාට පස්සේ මෙතෙන් ආවා. ඇවිල්ලා මේ කුටිය ඇතුළත මේ වාඩි වුණා. මෙතුමාගෙන් වැඳලා ස්වාමීනි මේ වාගේ කුටි සැලසුම් ස්වාමීන් වහන්සේලාට කැපද? එසේ පින්නතේ මේක හරියම වටිනවා මම මෙතෙක් කල් මේ ගහ මුල හිටියා වැස්සට තෙමුණා පිනි බෑවා සතුන් සර්පයන් මගෙන් ඇඟ උඩක් යන්න ඇති මැටි මඳුරු කේද අපමණයි දැන් ඉතින් මේ කුටියේ මට නොතෙමි ඉන්න පුළුවන්නේ ඔබතුමා මේ කුටිය හැදුවා නම් ඔබතුමාගේ දැස සිතෝ සතෝ සම්පන්න ලැබෙන සුරතුරක් වැනි වාසනාවන්ත දැසක් වේවා කියලා පින් දුන්නා. එවෙනාවේදී මේ බෝසතුන් වහන්සේ කිව්වා ස්වාමීනි මේක తాවකාලික කුටියක්. ස්වාමින් වහන්සේ මමත් මගේ අමුදරුවන් සමග ඔබ වහන්සේට කැප කරුදායි කිව්වා. එසේ පිළිගන්නු මැනව. ස්වාමින් වහන්සේ මට අවශ්‍යයි මම මේ කිට්ටු ස්ථාවර කුටියක් හදනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ගමේ පින්දපාත වැඩිහාම දානි ලැබුණා හෝ නොලැබුණා හෝ වැළඳීමට අපේ ගෙදරට වඩින්න ඕනි කියලා මේ ආරාධනා කරලා වැඩි දවසක් ගියේ නෑ එතන කුටිය හැදුවා. ස්ථාවර කුටියක් හදලා කුටියේ අවශ්‍ය අඳ කුටියක් ලිකොත් මේ සියල්ලම යටත් කිරීමෙන් දුම් කබල බව සියල්ලම සම්පූර්ණ කළා. සම්පූර්ණ කළ ස්වාමීන් වහන්සේ කුටියට වඩා හිඳුවලා දිනපතාම උපස්ථාන සැලසුවා. මේ ස්වාමින් වහන්සේ අප්‍රමාදව සිල් රැකලා භාවනා වඩලා ඒ කුටියේදීම සියලු කෙලෙස් නැසා රහත් වුණා. මේ මහෞත්මයන් වහන්සේ ජීවිතාන්තය දක්වා මේ සාතන් වහන්සේ උපස්ථාන කළා පිරිනිවීමෙන් පස්සේ ආදාන කටයුතු ඔක්කොම සමන් කළා. මේ කුසල බලයෙන් ඒ බෝසතාණන් වහන්සේ අවුරුදු අසංඛ්‍යයක් ආස ඇති කාලේ හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයටපත් වුණා. හත් වාරයක්. අසංකේයාවක ඇති කාලේ. එයින් හත්වෙනි වාරයේ මහා සුදර්ශන නමින් රාජ්‍යයට පත් වුණේ. මහා සුදර්ශන රජතුමාට චක්‍රවර්ති රාජ්‍ය ලැබුණා. එතුමාගේ නගරයේ යොදුන් 12ක් දිග යොදුන් 7ක් පළල විශාල නගරයක්. ඒක තියෙන කුසාවතී රාජධානිය කියලා. මේ කුසාවතී රාජධානිය වටේට ප්‍රාකාරවල හතක් තියෙන අසත්‍රුවනි. ඒ ප්‍රාකාරවල අතරේ දෙවියනේ සූර්යනාදයේ විහිදෙන කල්ගස් පන්ති හතක් තිබුණා. ඒ වගේම නගරයේ හතර පැත්තේ වාල්කඩ හතර අතර ඇත්තේ කල්පරුක් හතරක් පහළ වුණා. රජමාලිගාව ඇතුළේ සියලුම ගොඩනැගිලි ශාස්ත්‍රෝණෙන් නිර්මාණය වෙලා තිබුණා. ඒ කාලේ ජම්බුද්වීපයේහි නගරවල් 84000ක් තිබුණා. හැම නගරයකම එක එක රාජමාලිගාවක් තිබුණා. හැම නගරයකම එක එක රාජ මාලිගාව අවට උයනක් පොකුණක් මේවා තිබුණා. මේ වාගේ පුදුම සම්පත් ඇතුව මේ මහා සුධර්ම රජතුමා කුමාර කාලේ අවුරුදු 84000ක් ගත කළා. උපරාජ කෙනෙක් හැටියට අවුරුදු 84000ක් ගත කළා. එන්පස්සේ පියාගේ ඇවෑමෙන් චක්‍රවර්ති රාජ්‍යයටපත් වුණා. මේම දිග කාලයක් රාජ්‍ය කරන අතර මෙතුමාට කල්පනා වුණා මේ සම්පත් මට දෙවියෝ දුන්නා නෙමෙයි. මව්පිය උරුමයෙන්ම ලැබුණත් නෙමෙයි. මම සතර දන් දීලා තියෙනවා. කීවර පින්නපාත සේනාසන ගිලන්පස මේවා පරිත්‍යාග කළා කියලා. ඒ වගේ සීල් දැකලා තියෙනවා, මෙත් වඩලා තියෙනවා. මම නැවතත් මේ වගේ කරන්නට ඕනේ කියන නගරයෙන් පිටස්තර තැනක් බැලුවා මෙතන මම දන්සලක් හදන්න ඕනේ. දන්සල මේ මේ විදිහට හදන්න ඕනේ කියලා හිතාගෙන ආවා. සහෝදා ගිහින් බලනකොට මෙන්න දන්සලක් පහළ වෙලා. එදා අර ස්වාමීන් වහන්සේ කුටිය හදාපු පින. මම මෙතන හදන්නට ඕනේ කොකුණා. මෙතන උයනක් හදන්න ඕනේ කියලා එක එක හිතුවනේ. හිතුව ගමන් ඒ කොහොම පහළ වුණා. එදා ඒ ස්වාමීන් වහන්සේට පැල් පහකට පොකුණක් හදලා දුන්නනේ. දස් සෙවන් සඳහා දස් අවල දුන්නනේ. ඒ පිනේ මහිමින් මේවා හිතූ පැසූ හැටියට පහළ වුණා. ඇත්තෙම මේවා අද කාලේ අහන්න නැති නිසා මේවා සිදු වුණාද කියලා සැකෙහෙන්නත් පුළුවන් ඇතැම් විට. නමුත් මේවාට කියන්නේ පුණ්‍ය ඉරිදි කියලා. කෙනේ බලය. ඉතින්වාසේ කල්පනා කළා මේක මම දිගට පවත්වන්න ඕනේ කියලා මුළු ජම්බුද්දීපේ මිනිස්යන්ට දැනුම් දුන්න මගේ දානශාලාවට එන්න දිව්‍යනේ ආහාර පාන වැනි ප්‍රණීත ආහාර පාන කල්පලෝකයෙන් ලැබෙන ඇඳුම් පැළඳුම් අලියකොත් හැම දෙයක්ම සම්පත් මේ මහජනයාට දන් දුන්නා මේ දන් වැටේ අවුරුදු 84000ක් පැවැත්තුවා ඔයින් අතරේ රන්දරවැසිය එකතු වෙලා කල්පනා කළා පෙරජිරු දෙවි කෙනෙක් වාගේ සතවැසියන්න දෙවි කෙනෙක් වාගේ සම්පත් බෙදා දෙනවා අපි සජ්ජිරුවන්ට උපකාර වෙමු කියලා විශාල මුදලක් එකතු වෙලා කෝටි ගාණක් රජුරන්ගෙන් දෙන්න බැලුවාම රජුරු බාරගත්තේ නෑ. කිව්වා මට මේ තියෙන දේවල් දීලා ඉවර නෑ මට ඒ ප්‍රාධාන්‍යය කිව්වා. පස්සේ මේ නගර වැසියෝ කිව්වා නෑ ස්වාමීන් දේවයන් වහන්සේ ආපේ ගෝහන්සේට හොඳ මාලිගාවක් හදන මෙන්න මෙතනයි හදන්නේ කියලා තැනක් ඉගෙන කතා කළා. කවුද බලවට මෙන්න මාලිගාවක් පහළ වෙලා මේ මාලිගාවේ කූටාගාර 84000ක් තියෙනවා. කූටාගාර කියන්නේ අර දලදා මැදුර කියන්නේ පත්කිරිත් වාගේ මුදුන් මුදුන් වහලවල් ඇති කූටාගාර 84000. සියයකට පෙළ ක්‍රියන් 14ක් කුසයි. මේකට නමක් ලැබුවා ධම්මකපාතාදී කියලා රජුරන්ට බාර දුන්නා. රජුරෝ කල්පනා කළා මේ මාලිගාවෙන් මම ලොකු වැඩක් කරන්නට ඕනේ කියලා. රජමාල් පුතාණන් තොකුණු පැලෙන් දෙව්වා. නැතිමතුරුන් අනුශාසනා කළා කිව්වා මම මේ ධම්මක ප්‍රාසාදයට යනවා භාවනා කරන්න. මට නියමිත වෙලාවේ ආහාර වේලගෙන එන්න කැපකරුවෙක් හරි කිසි කෙනෙක් එන්න එපා. මම පණිවිඩයක් දෙනකන් කිසි කෙනෙක් එන්න එපා. මට විවේකීව භාවනා කරන්න මෙතන අවසර දෙන්න කියන ජටපුතානන්ද රාජ්‍ය පවරලා මැතිඇමතුරුන් ආවාද දීලා මේ මාළිගාමියේ පියගැට පෙළ මුදුනට නැංගා. නැගලා තමන්ගේ හිතට කිව්වා කාම විචාරකයේ මෙතන නවතිනු. ව්‍යාපාර විචාරකයේ මෙතන නවතිනු. විහිංසා විචාරකයේ මෙතන නවතිනු. ඉන් ඉදිරියට නොයනු කියලා හිතට අනක් දුන්නා. ඒ අන දෙනකොට පුදුමයි පූර්ව ජාතියාර ස්වාමීන් වහන්සේ රහත් කෙනෙක් උපස්ථාන කළානේ. උපකාර වුණානි ඒ පිනේ දෙලෙන් මාළිගාට ඇතුල් වෙන්න මත්යෙන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන පහළ වුණා. දැන් ධ්‍යානලාභී ධ්‍යානලාභී කැටේතයි මේ මාළිගාවට ඇතුල් වෙලා භාවනා කරමින් සිටී. අවුරුදු කීපයක් නෙමෙයි අවුරුදු 84000ක් කෙනෙක් එක කතාවක් නැතුව භාවනා නියෝගී හිටියා මොනතරම් වාසනාවන්ත කාලයක් ඉඳද්ද මේ අවුරුදු අසංකේය පිරෙන්නේ හිතු කාලයේ දෙක දවසක රජුරන් හිතුණා ඥාතීන් දකින්න ඕනේ කියලා. ඥාතීන් නැතිතුලා අපි රජුරෝ දකින්න ඕනේ කියලා. එක දාසේ මේ සිතෙන් සිතට අරමුණු එකතු වුණා. මේක තමයි අර අද කාලේ ටෙලිපති කියලා කියනවනේ. හිතන දේ තා කෙනෙකුට දැනගන්න සලස්වනවනේ සිතින් සිතට කතා කරලා. ඒ වගේ සත්‍යයක්. ඉතින් මේ බෝසතාණන් වහන්සේ සිතුපදේ ඥාතීන් දරුණා. ඥාතීන් ඔක්කොම ආවා. භද්‍රා දේවිය ඇතුළු 84000ක් විචෝරු හිටියා. ඒ වගේම ජේෂ්ඨ පුත්‍රයා ඇතුළු පුත්‍රයන් 17කට වැඩි හිටියා. නැති මෙතුරු ඔක්කොමත් ඒක ආවා. මේ බෝසතාණන් වහන්සේ තමන් උපස්ථායකයාට කිව්වා මැඩ මිදුනේ අසනක් පනවන්න. දිවට පොඩි පටු ඇඳා. ඉතින් බෝසතාණන් වහන්සේ ඔකේ දිගා වුණා දකුණ ඇලේ. දකුණ ඇලෙන් දිගා වෙලා ඉන්නකොට නෑදෑ වෙලා වැන්දා. ඒ වෙලාවේ භද්‍රා දේවියට හිතුණා අපේ රජු අපුවත් හේදෝ කියලා. ඒ නිසා ආරාධනයක් කළා. ස්වාමීනි ඔබ වහන්සේට මේ කුසාවතේ රාජධානිය ඇතුළ නගරය ඇතුළ නගරවල 84000ක් තියෙනවා. මේ නගර 84000ේ මාලිගා 84000ක් තියෙනවා. එක එක මාලිගාවක සිංහාසන 84000ක් තියෙනවා. සංගොටුණු 84000ක් තියෙනවා. සංකඩු 84000ක් තියෙනවා. එවාගෙම රන් මිරිවැලි සංගල් 84000ක් තියෙනවා. සං නලාකට 84000ක් තියෙනවා. එවාගෙම අස්වරත 84000ක් තියෙනවා. ඇස්වාහන 84000ක් තියෙනවා. දිනපතා පරිහරණය කරන වස්ත්‍ර කෝටි කසීසලු පාටිපිලි 84000ක් තියෙනවා. දිනපතා තමන් වහන්සේ වෙනුවෙන් පිරිනමන සෝදහාරේ බත බත්සලි 84000ක් ලැබෙනවා. මේ වාගේ සෑම සම්පත්තියක් 84000ක් බැගින් තියෙන මේ කුසාවතී රාජධානියෙහිම නැවතත් උපදින්න අව අපි ආරාධනා කරන නැවතත් කුසාවතේ රාජධානී රජ කුමරේ කියලා උපදීවා කියලා ආරාධනා කළා. බෝසතාණන් වහන්සේ කිව්වා දේවයන් වහන්සේට නොකියව. මේ මේ කියන්නේ. දේවයන් වහන්සේ වාසනේ මේ මේ සම්පත් 84000 බැගින් තියෙනවා. අලකතන බියක්ටක් හැදෙන්නේ නැතුව වගේ. නෙළුම් මලක බියක් බිඳුවක් හැදෙන්නේ නැතුව වගේ මේ වගේ බිඳක්වත් ආසා ප්‍රබා නොගන්නසේකවා කියලා ආරාධනා කරන්න කිව්වා. දෙවියන්ට කඳුළු වැටුණා. එසේ ආරාධනා කළා. ආරාධනා කළා බෝසතුන් වහන්සේ ලොකු අනුශාසනාවක් කළා. මම කුඩා කලපතන් ලිපි සංසය දැක්කා කොහයකසේ දැක්කා සිව්බඹ මෙහෙරණ වැඩුවා අවුරුදු 84000ක් මහා දානය දුන්න අවුරුදු 84000ක් භාවනාවේ ජීවාසය කළා මා සිදු කරගත් සීල කුසල් මගේ දරුවෝ මගේ නෑයෝ මගේ ඥාතිවරු මගේ රටවැසියෝ අනුමෝදන් වෙත්වා ඔබ ඇතුලේ මෙතෙක් කල මං ජීවත් වෙන කාලයේදී මගේ කෙදරින් යම් පමාදසක් වේනම් සමා වෙත්වා ඔබ අතරින් වෙන් වී මං අද බඹතලයට යනවා බඹතලේ රැඳෙන්නේ නැවත මනුලෝකයෙන් පාරමී පුරා මත්වනාවිතේ ලෝසුරා බුදු වෙනවා. ඔබ සෑම දිනාටගේ බුදු පිරිසට ඇතුල්ලේ අමා මහ නිවන් සුව ලබන්ට වාසනාව වේවා කියලා මෙත් කියාගත්තා. ඒ වෙලාවෙම ඉඳා පිටිදී ආත්මයෙන් බඹලෝ උපන්නා. සුති වෙලා. අයමන් මනුස්ස ලෝකෙට ඇවිත් පාරමී පුරමින් තමයි මේ භද්‍ර කාලයේ සතරෙනි බුද්ධ ශාසනයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වී ලෝතුරා බුදු වුණේ. මේ ප්‍රවෘත්ති අනදමා හිමියන් වහන්සේලා දේශනා කළේ පිරිනම් යදී වැඩි ඉඳගෙන. මේ දේශනාවට කියනවා මහා සුදර්ශන සූත්‍රය කියලා. මේ දේශනාව තුළින් අපට පැහැදිලි වෙනවා එතම ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ කෙනෙකුට නමුත් කුටියක් කරවා පූජා කිරීමෙන් මොනතරම් අනුශාසනින් ගැටේ. බුදුනේ නැත්තම් තවත් බොහෝ කාලයක් අනුශාසනින්නේ කියන තියෙනවා. ඉතින් බුදු වීමේ කියන උසස්ම තත්ත්වයටත් ඒකත් ඒ කුසලයක් හේතු වුණා. මේ අනුසලක බැලීමේදී පරිත්‍යාග කරන දේ අතුරින් උසස්ම පරිත්‍යාගයක් තමයි ආවාස පූජාව. එක්තරා දීපුත්‍රයෙක් අසා කියනවා කිංගදෝ බලදෝ හෝති කිංගදෝ හෝති වන්නදෝ කිංගදෝ සුඛදෝ හෝති කිංගදෝ හෝති චක්කුදෝ ආදී ප්‍රශ්න ගාථාවකින් කියවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාය බලයේ දන් දුන්නා වෙන්නේ කොහොමද කුමක් දීමෙන්ද ශරීර වර්ණය ලැබෙන්නේ කුමන පරිත්‍යාගයකින්ද එවාගෙම සැප විහරණ ලැබෙන්නේ කවර පරිත්‍යාගයකින්ද? එවාගෙම නේත්‍ර සම්ප්‍රාප්තිය ලැබෙන්නේ කවර පරිත්‍යාගයකින්ද? ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ කවර පරිත්‍යාගයකින්ද කියලා ප්‍රශ්නය ආවා. ඒකද සරුවඥන් වහන්සේ දේශනා කළේ අන්නදෝ බලදෝ හෝති වස්සදෝ හෝති වන්නදෝ යානදෝ සුඛදෝ හෝති දීපදෝ හෝති චක්ඛුදෝ සෝචස සම්බ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයං අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. ඒ කියන්නේ කාය බලය දන් දුන්නා වෙන්නේ කාය බලය ලැබෙන්න හේතු වෙන්නේ ආහාර පාන දන් දීමෙන්. ශරීර වර්ණයේ දන් දුන්නා වෙන්නේ ශරීර වර්ණය ලබන්න හේතු වෙන්නේ ජීවර වස්ත්‍ර පරිස්කාර දන් දීමෙන් කායික මානසික සැප දන් දුන්නා වෙන්නේ කායික මානසික සෝය ලැබෙන්න හේතු වෙන්නේ යාන වාහන ගමන් පහසු පූජා කිරීමෙන් නේත්‍ර සම්ප්‍රත්‍යයේ දන් දුන්නා වෙන්නේ නේත්‍ර සම්ප්‍රත්‍යය ලබන්නේ හේතු වෙන්නේ ප්‍රදීප උපකරණ පූජා කිරීමෙන් ඒ වගේම ආයු වර්ණ සත බල ප්‍රඥා සියල්ල දන් දුන්නා වෙන්නේ ආයු වර්ණ සත බල ප්‍රඥා සියල්ල ලබන්නේ හේතු වෙන්නේ ආවාසයක් කුටියක් පූජා කර ගැනීම ඒ වගේම යම් කිසි කෙනෙක් ධර්මානුශාසනාවක් කරනවා නම් ඒක නැත්නම් අමෘතේ දන් දෙන්නේ වෙනවා කෙනෙක් මේ දේශනෙන් පහදා දුන්නා එනිසා දැන් මේ ආවාස පූජාව තුලින් අපි දන් දීලා කියන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන සම්පස්සියල්ලමයි. මේ ආනිසංස වශයෙන් සමන්ද සතර ගමනේදී ආනිසංස අනිවාර්යෙන් ගලාගෙන එනවා. ඒ අනුව සලක බැලීමේදී අද මේ උතුම් දවසේදී දැන් ඉතින් මේ විසක් මාසය ආරම්භ වෙලා යන්නේ. දැන් විසක් මාසයේ අවපක්ෂය අද 8 වෙනිදා. හරියට 8වක් පොයේ දවසක්. අවපක්ෂය 8වක් පොයේ දවසක්. මේ දවසේදී මේ නා උයනාරණ්‍ය සේනාසනයේ උදේ පාන්දරම දානෙත් හදාගෙන මේ සංඝ රත්නයත් වඩා වඩා වැඩමවාගෙන මෙතෙන් පැමිණීමෙන් විශාල පින්කමකට පිය නැගුවා. ඒ එන ගමනේදී තමා ධර්ම සාකච්ඡා කළා. ඒ වගේම යහපත් කුසාසිතෙන් පැමිණියා. පැමිණ සංඝ රත්නයේ තවත් පුද සත්කාර පවත්වලා දැන් මේ දානෝපස්ථාන නිමවාගෙන මේ පූජනීය මාහිමියන් වහන්සේ පෙරමුණේ සබාගෙන මේ දුෂ්කර ගමනක් පියමන් කරගෙන කුටි සෙනසුනට ආවා. කුටියේ දකිනකොට මේකේ බලවත් සතුටක් නිදගත්තා. ඒ කියන්නේ මේක දකින්නකන් තමන්ගේ හිතේ කොයි විදිහද කියලා අරමුණක් තිබුණේ නැහැ කුටියේ කොයි විදිහේ එකක්ද කියලා. නමුත් දකිනකොට අපට කාටවත් ඇහැදිලි වෙනවා මේක හොඳ විවේක තැනක තියෙන්නේ. ගස් කෙරන් සහිත තැනක තියෙන්නේ. සත්‍යයේ කඩු තැනක තියෙන්නේ. ගමන බිමන දුෂ්කර වුණත් මෙතෙන් ආවයන් පස්සේ ඉදී මේක සමාධි වෙනවා. ඒ වාගේ වටිනා ශේත්‍රයක මේක පිහිටා තිබෙනවා. කුටියට අවශ්‍ය ආවිච්ච පන්න දැන් සම්පූර්ණයි. අඳ කුට ඇතුලේ කොට්ටමේ එක දේවල්, එවාගේම නාන කාමර, වැසිකිලි පහසුකම්, ජල පහසු, ඉදිරි පහසු ඔක්කොම දැන් මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා. එනිසා දැන් මෙතන ස්වාමින් වහන්සේ නමකට දිවා රාත්‍රියේ දෙකේ කාය විවේකයෙන් සිය ගතින්න පුළුවන්. චිත්ත විවේකයෙන් සමාධි වඩන්න පුළුවන්. උපදී විවේකයෙන් විපස්සනා වඩා මඟඵල නිවන් සුව ලබන්න පුළුවන්. මේ ත්‍රිවිධ මහා විවේකයේ ලබන්න හේතු වෙන්නේ උතුම්ම ශේත්‍රයක් උතුම්ම ආවාසයක් උතුම්ම සේනාසනයක් අපේ ධාර්මික වූ ධනෙ යොදලා මහා සංඝරත්නය වෙත අපි නිදහම් කරගත්තා කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒ මේ කුසල සම්භාරයේ තුලින් අපේ චිත්තසංතාන තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා බෝධිපාක් ධර්ම 38 වැඩුණා පාරමී ධාය වැඩුණා මහා මංගල ධර්ම 38 වැඩුණා කරණීය ධර්ම 15 වැඩුණා ඒ වගේම ශ්‍රීද පුණ්‍යස්යාද වැඩුණා, දස පුණ්‍යස්යා වැඩුණා, දස කුසල කර්මපතේ දෙමින් වැඩුණා. ඒ වගේම සිව් බම විහරණද වැඩුණා, සතර සංග්‍රහවස්තුද වැඩුණා. අපට ඥාන අභිඥා මාර්ගඵල දක්වා යාගමට සුදුසු උතුම් පුණ්‍ය බලයක් පුණ්‍ය භාග්‍යයක් පුණ්‍ය නිදානයක් මේ තුලින් වැඩුණා කියලා අපි හිතේ සතුට සැනසෙල ඇති කරගනිමු. එසේ සතුටේ නතර මේ කුසල සම්භාර ධර්මය අලාපිනේ සැලසෙන බුදුසසුන මොනම අධර්ම බල වේගයකින්වත් යටපත් නොවි ගගනතලයේ දුදුලන බබලන චන්ද්‍ර සූර්ය මණ්ඩලයේ මේ අපරාජිතව විරාජිතව අවුරුදු 5000කට වැඩි කලක් නිර්මලව ශ්‍රී ලංකා දීපේ පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු. එවැගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ධර්මාඥාන භාවනාඥාන වඩමින් ඥාන විඥා විපස්සනා ඥාන මාර්ගඵල නිර්වාණ අවබෝධය ලැබමින් සදාම් ආලෝකයේ ලෝට බෙදා දෙනු පිණිස අප ගන්නා මේ උත්සාහය අපේ මේ කුසල සම්භාරයේද ආශිර්වාද පූජාවක් වේවා කියලා සිත් පහදවා ගනිමු. සාතනා රක්ෂක ලෝකපාලක ආත්මා රක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයත් විශේෂයෙන් මේ නා උයන ආරණ්‍ය සේනාසනයේ ඈත තේන් නැතුවත් බොහෝම දෙවි දේවතා මණ්ඩලයක් නිකඩව පින් අනුමෝදන් වෙමින් සිටිනවා. ඒ මේ දිව්‍ය රාජ මණ්ඩලයටත් නීතලේ පටන් බ්‍රහ්මතලේ දක්වා විසින දස දිසා වාසී දස දහසක් ලෝක ධාතු වාසී සීලම දිව්‍ය මණ්ඩලයට මේ පුණ්‍යලාභයත් වේවා ඒ දෙවි දේවතා මනුල්ල ආයු වර්ණ සත බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ සෙලසුනට මේ දායක මෞපිය දූදරු සෑම දෙනාටද සංගරුවනටද ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා සතු බුදු වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු එවැගේම අභාව ප්‍රාප්තු මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලස්රාණී යම්තා ඥාතීන් විසෝ දික්සතරදී හරි ඒ සියලුම සියපල් ලෝකයේ පින් බලාපොරොත්තු ඥාතේ පිරිසට මේ පුණ්‍ය ලාභයක් වේවා මේ පින් වලින් මේ සමදෙනා භවයක් පාසා සුගති සම්පත් විඳිමින් දානාවේ දසපාරමී සපුරා සතු උසුම් භෝගී ඥාන වලින් අග්‍ර අමාම නිවන් සුව ලබස්වාචා කරුණාවෙන් පින් පමුණුවමු. එසේ මෙහි හිතවත් මෙදා සහිතව සෑම සත්‍යයන්ද මෙම පූජන ස්ථානයේ සිටවට ගම් නගර ලංකාව දඹදිවනේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්වෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා සරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කරේත්වා පාරිසත්‍ය ආභෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රියෙන් සින් සමුළුවමු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පැතෙනින් සගරෝණට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් පාරමී සීරසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ග සීරසයෙන් බෝධිපාක් ධර්ම සීරසයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සිද්ධ කළ මේ උතුම් ආවාස සෙනසුන් පූජාමය කුසලානුභාවයෙන්ද බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන්ද දිව්‍ය රාජ මණ්ඩලය රැකවරණින්ද, කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් සමරසේකර මෞඛ්‍ය දෙකල අනිකුත් මේ මෞඛ්‍ය දෙකලා දරු පිරිස ඇතුළු මුණුබුරු මිනිපිරි පිරිස ඇතුළු පවුලේ සෑම දෙනාටම ඊතර මිතර ජීවත් වෙන දරුවන්ට ඥාතීන්ට සවාදීන සහයෝගයට හින්න දෛවර මහත්මයලාගේ අනුග්‍රහක සමට මේ කුටිය සෙනසුන් ඉදිකිරීමට සහාය දුන්න බාසුන්න හේලාට මේට අනුශාසනා කළ පූජ්‍ය ස්වාමින් වහන්සේලාට එවාගේම ද්‍රව්‍ය සැපය වූ සියලු දෙනාටත් යාන වාහන පදවමින් ද්‍රව්‍ය ප්‍රවාහණය කළ සෑම දෙනාටම ඒ සඳහා මේ පාරවල් තොටුවල් අර එම්කේම් මේ විදුලි කම්බි මාර්ග ආදී සම්පාදනය කළ සෑම දෙනාටම මේ කුසල සම්භාරය අත්වේවා ඒ හැම දෙනාට මෙලෝ වශයෙන් අතනීප සංඅපල උපද්ද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරිදුතු අඳුරසේ දුර වේවා සබල සීවරග්ගානී රත්නත්‍රේ චතු සූවිසි මහා ගුණී අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජතොර සතුරු ගිනි ජල වාසී විස අවියා උදාදි විපත්ති වලකේවා කායික පීඩාදියක් නොම වේවා කායික මානසික සැනසෙල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්යෙන් යසයෙන් ඉසුරෙන් සතයෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සතර බඹ විහරණයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාගේ සමෘද්ධිමත් වේවා විංසත් සතවර්ෂාලික කාලයක් අතරක් නෑර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටින් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පුරා ගන්නට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ වදාළේ අජරාමර ශාන්සප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සෝ පිණිසම මේ උතුම් සේනාසන පූජා මේ කුසලය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු